එහෙමයි. මට ඒක හිතව හිතා ගන්නවත් බැහැ මට අර කියන්නේ කරසබදාමේ මොන කෙනෙක්ට හම්බෙනවා වගේ කියන්නේ මට පුදුම හිතුණා ඒ දේශනාව යකට පස්සේ අර කාලයක් තිස්සේ මේ හොයපු මේ කල්පනේ අර ඇත්තටම මේ දේශනාව යකට පස්සේ හිතුණා අර ලොකු බරදෙමින් තිබ්බා වගේ දේශනාව යකට පස්සේ. එහෙමයි. මාර ගොඩාක් මේ කියන්නේ ධර්මයේ හොයාගෙන කියන්නේ අසීමාන්තික විදිහට මම එක එක දේවල් අහුව කරා මේ ඒත් මට දැන් අර කියන්නේ දිවේකම මාර්ගය මේකයි කියන එක කොහෙවත් කියලා තිබුණ නැහැ. ඒක හරි පුදුසාගත විදිහට දේශනාව ආම්බෙම ප්ලේ වෙලා මේ තහන් ලැබුණ ගමන් දිගටම දේශනා ඇහුවා. ඒ කියන්නේ රැවි ඉවරගෙන මේ සති දෙකකට විතර කලින් තමයි මට දේශනා ටික ලැබුණේ. ඉතින් මම ගොඩාක් ඇහුවා මේ ගොඩාක් මේ දේශනා ටික එහෙම කරලා තිබුණාට ඒක කවදාවත් ඇහිලා තිබුණ ක්ෂේත්‍ර දේශනාව. ඒක ගම් පළාත කොහෙද? මම කඩුවෙල. ඔබස් නිසා රැකියාව කරනවාද? ඔව් ජොබ් එකක් කරනවා. මොනවද රැකියාව? මම ડોක්ටර් කෙනෙක්. හොඳයි. ඔබතුමිය විමුක්ති මාර්ගය ගැන යම් කිසි අදහසක් තියෙන කෙනෙක්. එහෙමයි. ඔව්. එහෙමද? ඔව්. ඔබතුමීට මේ මේ මාර්ගය ගැන දැනෙන්නේ මොනවා කියලාද? ඒ කියන්නේ මේ විමුක්ති මාර්ගයේ මේ නිවන් මාර්ගය ගැන ඔබතුමිය දැන් මේ දේශනා ටිකක් අහලා තියෙන බව පේනවා සති දෙකක්. ඔව්. ඒ අහපු දේශනා මොනවා කියලාද මම මතක කරගන්න. මම ශුන්‍ය මම මුලින්ම මට ඔටෝ ප්ලේ වුණේ මේ ශුන්‍යතාවය කියන දේශනාව තමයි මට ඇහුනේ. හොඳයි. ඒකට. කොට මම වැඩිම හිත යොමු වුණු දේශනාව. ඔව් මට ඊට පස්සේ ශුන්‍යතාවයේ එකදෙක ඒ ටික දිගටම මම ඇහුවා මුදම ඒ ටික ඉස්සෙල්ලා මට ෆීල් වෙච්ච ඊට කලින් ෆීල් වෙච්ච දෙයක් ඒක ශුන්‍යතාවයේ එකයි කියලා මම දැනගෙන ඉන්නේ. මට ඒක අඳුර ගන්න තේරිලා තිබුණේ නැහැ. හොඳයි. ඒ කියන්නේ අර සිතුවිලි වලින් ඔබට යමක් මට දැන දැනෙනවා මට කොහෙන්වත් මට විසඳගන්න විසඳගන්න කියන්නේ ඒක එතනයි ලිපිනේ කියන කර වහන්සේතන කියනවා ලිපිනේ ඇඩ්‍රස් එක මේකයි කියන එක කියනවා. ඇත්තටම ඒක තමයි ඇඩ්‍රස් එක කියන එක දැනගන්න මට මේ සෑහෙන්ට මේකක් වුණා මේ දේශනාව ඇහුවට පස්සේ තීලච්ච දෙ හරි කියන එක. යායුතු මාවත ලිපිනේ නොදැන යන ගමන අසරණයි. අතරම. ඔව්. ඔව්. එතන තමයි ඇත්තටම වැඩ කරන්නේ. හ්ම්. ඇත්තටම මෙතන වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමිය මේ ශරීරයේ අභ්‍යන්තරය ගැන මේ මනස පිළිබඳව යම් කිසි වෘත්තිමය පැත්ත න්‍යායාත්මකව ඉගෙන ගැනීම තුළ අවබෝධයක් වේවා. එහෙම නේ? නමුත් මේ අපි පැහැදිලි කරන කාරණාව සිත කියලා දෙයක් නැහැ කියන දේ ඔබතුමා එකඟ වෙන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ ඔබතුමිය ඔබතුමිය එකඟ වෙන්න පුළුවන් කිව්ව උත්තරේ නිසාම අපි අහනවා ඒ ඒයි කියලා. ඒ කියුවොත් ඒ කියන්නේ දැන් දැනෙන දේ තමයි අර සිත කියන එක මොහොතකට සකස් වෙනවා දැන් අර ඒ සිතිවිලි අතර මට දැනෙච්ච විදිහට අපි මුලින් සාමාන්‍ය මීට අවුරුදු ගානකට කලින් ස්පේස් එකක් දැක්කේ නැති නිසා මට දැනුනේ මේ ජීවිතය කියන අක ප්‍රවාහයක් විදිහට තමයි දැනලා තිබුණේ මේ මම හිටියා මේ මමම තමයි මේ දිගට ගලාගෙන ආවේ කියන දැනීමක් තමයි තිබුණේ ඒ කියන්නේ මට එහෙම දැනෙන්නේ නැත්තේ අර සිතිවිලි අතර තියෙන මට ස්පේස් එකක් කවදාවත් දැනුන්නේ නැහැ එතකොට මේ ප්‍රැක්ටිස් එක මම කරන්න අරගෙන අවුරුදු තුන් හතරක් වෙන ඒකත් එක්ක දැන් අන්තිමටම තමයි මේ ප්‍රවේදනා ටික අහන්න ලැබුණේ. ඒ වෙනකොට මට දැනෙච්ච දේ තමයි අර පිටිවිලි අතර තියෙන ස්පේස් එක දැක්කම මේ වලට ඒ වලට සකස් වෙන පිටක් විසක් අපිට මේ ගෙඩිය පිටින් අල්ලගත්ත මේ අපේ අකණ්ඩ පිටක් නෑ කියන එක මේ ලස්සනට තේරුනේ ඒ දේක පස්සේ තමයි. එතකොට ඔබතුමිය සතිය සිත කියලා දෙයක් නෑ කියන දේශනේ ඇහුවා. මට එහෙම දේශනාවක් මතක නැහැ. හිත කියලා දෙයක් නැහැ. ඔව්. කියලා දේශනා මාලාවක්ම තියෙනවා අතන. බුද්ධෝත්පාද බුද්ධෝත්පාද ඒ ඒක ඒ නාලිකාව ඔබතුමී සබ්ස්ක්‍රයිබ් කළා තියෙන එහෙමද? ඔව් සබ්ස්ක්‍රයිබ් කළා කියන්නේ. ඔබතුමීට ආවේ නැද්ද සිත කියලා දෙයක් නැහැ කියලා රතු පාට gadol කැටයක දේශනා මාලාවක්. මට මතකයක් නැහැ වැඩි ඒක ගැන මම බලන්න. ඒකේ පැහැදිලි කරනවා සිත කියලා දෙයක් ඇත්තටම නැති බව. නමුත් ඒක කිසි කෙනෙකුට පිළිගන්න බෑ. ඒකට හේතුව මේ තියෙනවා. මේ තියේදී ඔබ ඔබ වහන්සේ කොහොමද කියන්නේ සිත කියලා දෙයක් නැහැ කියලා කියලා අහනවා. නමුත් අපි දේශනේ ඒ ඇහුවට පස්සේ ගොඩක් අයට වැටහෙනවා. ඇත්තට මෙතන සිස්ටම් එකක් තියෙනවා. මෙතන සබහාදාම න්‍යායක්. අපිට ඒක දකින්න අපහසුයක් තියෙනවා. සාමාන්‍යයෙන් බැලු බැලමට පේන්නේ නැහැ. මතු පිටින් පේන්නේත් නැහැ. ඒක කිසිම සත්වයකට අවබෝධ කරගන්න හැකියාවකුත් නැහැ. ඒක මනුස්ස මනුස්ස මේ මනුස්ස භාවයකම මේ මනුස්සයා කියන සත්වයාටම මේ මේ අවබෝධ කරගත්තොත් මිසක් නැත්නම් ඒක අවබෝධ කරගන්න හැකියාවක් නම් පහසු නැහැ. මෙතන සිස්ටම් එකක් මෙතන දැන් අපි පොත කියනවානේ පොත කියනකොට අපිනේ කියන්නේ පොත කියලා. ඔව්. එතකොට ඉංග්‍රීසියෙන් කියන්නේ book කියලානේ. ඔව්. එතකොට චීන භාෂාවෙන් තවත් එකක්නේ શબ્දේ. ඔව්. ඒතර book කියන්නේ શબ્දයක්නේ. පොත කියන්නේ શબ્දයක්නේ. එතකොට ඇත්තටම මෙහෙම දැන් බාහිර හම් තියෙන්න පුළුවන්ද? ඇත්තටම මේක අපේ සංඛාර ලෝකයක්. ඇත්තට මෙතන තියෙන්නේ පුදුමාකාර පුදුමාකාර ධර්මතාවයක් තියෙනවා ඇත්තටම මෙතන තියෙන කම්පන තරංග. කම්පන ප්‍රතිකම්පන. බාහිරේ ශබ්දෙට අභ්‍යන්තර ප්‍රතිකම්පන. ඒක ඇත්තටම බැලුවොත් මේක අනාත්ම ධර්මයක්. මේ ධර්මය. මේක බෞද්ධ කියන්නේ භව නිරෝධයක් දකින්නේ. භවයක්. ඒතොර නේසම්මම නේසෝහමස් නමේසවත්තා කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැති බව. ආත්මයක් නැහැ කියන එකට ඔබතු ඔබතුමිය වෛද්‍යවරයෙක් විදිහට නම් ආත්මයක් නැහැ කියලා කියන එකක් නැහැ. ආත්මයක් නැහැ කියලා පිළිගන්න පුළුවන්. ඒක බොහොම අසීරුයි නේද? මෙලදී අසීරුයි දැන් කාටින් දැනන දෙයක් කියලා. ඇත්තටම ධර්ම ශ්‍රවණය ඉතාම වැදගත් දෙයකට. මේ කල්යාණ මිත්‍රයාගේ පණිවිඩය ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ නොගත් කර නොගත්තනම් බුදුන් වහන්සේ අදටත් එහෙනම් අපිත් අසරණ දෙයයන් වහන්සේ ලෝකෙම ඇව්වා කියලා පොඩ කෙනෙකුට ගවට්ටන්න පුළුවන් මරණට පස්සේනේ ඒ හැම ආගමකම කියන්නේ මරණට පස්සේ යන සුගතියක්නේ කාටවත් දන්නේ ඔව් ඒකෙන් රවට්ටන්න පුළුවන් ඕනම කෙනෙක්. ඒක නිසා මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අවිද්‍යාව කියන්නේ අතර අපි නොදන්නකම. අපි අවිද්‍යාව තුළ ඉන්නකම් ඕනම කෙනෙකුට පුළුවන් අපිව රවට්ටන්න. රැවටිලා එහෙම වුණා තියා දෘෂ්ටිගත වෙනවා. අදහන නේ විශ්වාසයක් තියාගන්න. ඔව් බුදුන් වහන්සේ කියන්නේ අදහන දෙයක් විශ්වාස කරන දෙයක් නෙමෙයි. මේ මොහොතේම මේ අවබෝධය තුළින්ම නුවණින් දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්මතාවය. <laughs> ඒක ඒක ඇත්තටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔබතුම මෙහෙට පෙන්වන්න ඕනේ. සතිය තමයි අපේ ගෙදර කියන දේශනය අහුවද ඔබතුම. ඔව්. එතන පෙන්වන කාරණා වැටහුණාද? මට ඒ කියන්නේ දේශනාවේ අර වෙලට ඔලුවට ගත්තට මට දේශනාවේ කිව්ව දේ මේකයි කියලා මගේ මතකෙට එන්නේ නැහැ දැන්. ඔව්. ඒ වෙලේ කියන දේ මම ඔලුවට මගේ ග්‍රහණය වුණා. එනකට මට දැන් දේශනාවේ කිව්වේ මේකද කියලා එහෙම මතක නැහැ. මේ කියන වචනේම සතිය තමයි අපේ gedara කියනකොට මේ කතා කරන්නේ මේ ජීවිතයේ තියෙන gedarak ගැන නෙමෙයි. මේ කතා කරන්නේ භව කතරේ මේ අනවරත සසර සසර ගමනේ මේ මොහොතෙත් අපේ ගෙදර සිතුවිලි නෙමේ සිතුවිලි වලින් මිදුණු තැන අවදියක් කෙනවා ඒ තමයි සතිය සතිය කියන්නේ මේ මේ සම්මා සතිය මේ මේ මේ මේ මේ සමත සතිය නෙමෙයි මේ සම්මා සතිය කියන්නේ සිතුවිලි වලින් මිදුණු සිතුවිලි නෑ නෙමෙයි සිතුවිලි අවබෝධඥාණයෙන් මිදෙන්නේ අවබෝධය තුළින් සිතුවිලි වලින් මිදෙන්නේ. මේ මෙතන තියෙන ඥානෙ ඥායස අධිගමයි. නිබ්බාන සත්‍ය කිරියාය කියන කාරණේ. ඒ කියන්නේ සිතුවිලි වලින් නිවන් දකින්න බෑ. අපිට හිතලා හිතුවා කියලා නිවන් දකින්න බෑ. මෙතන සමාජයට ඉස්මතු නොවුණු ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සිතුවිලි වලට එහා ගිය අවධියක් අපිට දැනෙන්න ලැබෙනවා. සිතුවිලි වලට මේ සිතුවිලි වලින් අපේ මේ අවධිය වැහිලායි තියෙන්නේ. නාම රූප කියන්නේ සිතුවිලි. නාම රූප අපි මේ කතා කරන භාෂාවේ ඒ සිතුවිලි කියන්නේ වචන භාෂාව ඒවා හැදලා තියෙන්නේ නාම රූප එහෙම නැත්නම් શબ્දයයි හැඩතලක එකතු වෙලා. දැන් ඔබතුමීට කෝල් එකක් දීලා අම්මා කිව්වොත් ඔබතුමීට අම්මාක මැවෙනවා. ඒක රූපයක්. නමුත් ඔබතුමීට ශබ්දයක් තමයි ආවේ. ශබ්දයට රූපයක් ගැට ගැහිලා තියෙන්නේ. ඔන්න ඔය ධර්මතාවය සරලව පැහැදිලි කරනවා නම් නාම රූප ධර්මතාවයමයි. ශබ්දයයි රූපයයි එකතු වුණේ කොහොමද කියලා අවබෝධ කරගන්න. දැන් ඔබතුමියට කිව්වොත් peer කියලා ඔබතුමියට peer ගෙඩියක් මතක් වෙනවා. හැබැයි ඇමරිකාවේ ඉන්න එක්කෙනාට අපි කිව්වොත් මතක් වෙන්නේ නැහැ. එයාට රූපයක් එන්නේ නැහැ. එයාට ඒ ශබ්දෙට රූප නැහැ. මෙතන චීනයේ කෙනෙකුට අපි කිව්වත් එහෙමයි. ඒ ශබ්දෙට රූප නැහැ. ඉපදුණු දවසේ ඔබතුමිය ඇමරිකාවට ගෙනිච්චා නම් ඒ ශබ්ද වෙනයි. ඒ රූප එනකොට ඉස්සරහට ආලෝක හැඩතල එනකොට බාහිරින් දෙන ශබ්ද වෙනයි. මේ ශබ්ද ගැට ගැහෙන එකයි භාෂාව කියන්නේ. දවතුම ඉපදුණු දවසේ චීනෙට ගෙනිච්චා නම් ඒ එළියෙන් එන ආලෝක හැඩතල වලට දෙන ශබ්ද වෙනස්. ඒ ශබ්ද තමයි අරූප එකතු වීමයි සිත කියන්නේ. භාෂාවෙන් ඊට පස්සේ ඒක ඒක ඒක සබහාදාමයෙන්ම වැටෙනවා ගිරවෙත් gedara හදනකොට පෙත්තපත් කෑවද කියලා ඇහුවා පැත්තපත් කෑවා කියනවා. එතකොට ඒ ගිරවා සිංහල භාෂාවද ඒ ගිරවා මේ අපි වගේ හිතනවද? ඇත්තටම ඒ ගිරවට සිතුවිලි එතකොට හැදෙනව නේද? ඒවල ගිරවා මේ ඒ භාෂාව ගැන ඒ શબ્දෙට ගිරවට පින්තූරයක් පෙන්නලා මේ කෑම කෑම කන්න කිව්වොත් හරි ගිරවත් කියයි. බත් කන්න කිව්වොත් හරි ගිරවත් කියයි බත් කනවා කියලා. ඒකට හේතුව ගිරවා එතකොට බත් අඳුරනවා. රූපේ. එතකොට මෙතන ඕනම කෙනෙක්ට මේ ශබ්දයි මේ වර්ණ හැඩතල ගැට ගැහෙන එක කියන එක තමයි සම්පටිච්ඡන්න වෙනවා කියන්නේ. පටිච්ච සමුපාද. මේ පටිච්ච සමුපාද කියන්නේ හිත හැදෙන හැටි. දැන් මේ සරලව පෙන්වුවේ ඔබතුමියට පොඩි කාලයක් ඇතුළත මේ සිත කියලා දෙයක් නැති බව. ආත්ම කතාවක් නැති බව. අර ගස් වලට සෙන්සර්ස් හයි කරලා විද්‍යාඥයෝ පරීක්ෂණ කළා තියෙනවා. ශබ්ද දැම්මහම ඒ සෙන්සස් වලට දැනෙනවා. ඒ කියන්නේ ගස් වලටත් මේ ශබ්දේ ඒවා දැනෙන එකක් තියෙනවා. දැන් සතෙකුට කෑම දෙනකොට පිඟාන තට්ටු කරලා කෑම දුන්නාම කෑම නැතත් පිඟාන තට්ටු කරාම ඒ සතාට කෑම ලැබෙනවා. කෙල උරනවා, වල්ලා බුරනවා. ඒකෙන් අපිට වැටහෙනවා මේ ධර්මතාවයක් චිත්ත නියාමයේ කියන්නේ. චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. ස්වභාදාවක්. ශබ්දයි වර්ණයි ගැට ගැහෙන එකක්. මේක මේක මේක මිනිස්සෙක් හිතන එකක් කරන එකක් නෙමෙයි. දැන් මේ හැඩතලාවොත් ශබ්ද එනවා. ඉස්සරහට දැන් වටපිට බලනකොට ඔබතුමී ඉස්සරහා මොකද්ද තියෙන්නේ? ඇහුන්නේ. ඇඳක්. ඇඳක් කියන්නේ ඔබතුමීට ආවේ හැඩතලයක්. ඔබතුමී කිව්වේ ඇඳක් කියලා. නමුත් ඔතන විදේශිකයෙක් හිටියා නම් එයා කියන්නේ බෙත් කියලා. බෙත් කියලා. ඒ මේක මායාවක් නෙමෙයිද? අපි විශ්වාස කරනවද අපේ වචන? අපි රැවටෙන්නේ නැද්ද කවදා හරි? එහෙම දෙයක් බාහිර තියෙනවා. දැන් ඔබතුමිය ටීවී එකේ දකිනවා මේ ප්ලාස්ටික් ප්ලාස්ටික් තිරයක නැව් යනවා, ප්ලේන් යනවා. සමහර අය අඬනවා, සමහර අය hina වෙනවා. ඇත්තටම ටීවී එකේ මොකුත් නැහැනේ. අපිනේ හිතන්නේ. අපේ හිත ඇතුලේනේ තියෙන්නේ. ඔය ඔය හැඩතල වලට ශබ්දනේ. එතකොට අපි හීනයක් දැක්කම හීන ඇතුලේ අපි ඇත්ත වගේම අපි එක එක දේවල් කරනවා හීනේ. නමුත් එතන ඇත්තටම හිත විතරයිනේ මුකුත් නැහනේ. ඒක එතන තියෙන සංඥාවක් නේද? අපි ටීවී එක බැලුවත් අපි හිත ඇතුලේ නේද හිතේ චිත්තේ නියති ලෝකේ නේද? අපි බාහිර ලෝකයක් නෑ එහෙම නෑ නේද? අපි ඇත්තට පේන ලෝකෙ ටීවී එක වගේ නේද? ඇත්තටම. ඒතකොට ඇත්තටම අපිට බාහිර අපි අපි බාහිර බාහිර නෙමෙයි ඉන්නේ අපේ හිත ඇතුලේ. ඒ බාහිර බාහිර මිදෙනවනේ. මේ බාහිර ඇත්තක් නෙමෙයි නේද? අපි හිතන එකක් නේද? දැන් දරුවා අපේ හිත ඇතුලේ ඉන්නවද නැහැ. පොත අපේ හිත ඇතුලේ තියනද නැහැ. නමුත් අපි හිතනවා මේ පොතක් කියලා. නමුත් එතන තියෙන වර්ණයක්. තට්ටු කරොත් සද්දයක්. ඇල්ලුවොත් අද ගැටයක්. පොතක් කියන શબ્දයක් අපි අර අපිට මුලින් දාපු શબ્දයක් අපි අපි ඒ શબ્ද තමයි භාවිත කරන්නේ. ඒ ඒක අපි හදාගත්ත දෙයක් බාහිර නැහැ. අඹගහ කිව්වේ නෑ අඹගහ කියලා. නුගගහ කිව්වේ නෑ නුගගහ කියලා. පොත කිව්වේ නෑ පොත කියලා. අපි කියන්නේ. හරි පුදුමයිනේ. එහෙම වෙන්න පුළුවන්ද? අපි රැවටිලා නේද? මේ ධර්මතාවයේ යථාර්ථයක් අවබෝධ කළොත් පුදුමාකාර සාන්ත සුවයක් දැනෙනවා. අපි බාහිරින් එතකොට කම්පා වෙන්නේ නැහැ. අඬන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. ඇයි බාහිරේම කිසි දෙයක් නැහැ. අපි හිතන දෙයක්. අපි හිතන තැනත් හිතන තැනෙත් එහෙම දෙයක් නැහැ. මේක බාහිර නැති බව දැනෙන එකයි සෝතාපන්න වෙනවා කියන්නේ. පටිසෝතේ අනුසෝතේ තමයි බාහිර තියනවා කියලා හිතන එක. පටිසෝතේ කියන්නේ බාහිර එකක් නැති බව දකින්න එක. දැන් ඔබතුමා ඔබතුමිය දැන් සත්‍ය ධර්මයේ දැක්කා මොහොතකට ඔබතුමිය සෝතාපන්න වෙනවා කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්තා බාහිරට රැවටිලා අපි බාහිරෙන් කම්පණය වෙනවා කියන්නේ ඇලෙනවා ගැටෙනවා කියන්නේ රාගයේ දේශයේ අවශ්‍යගෙන බාහිරත් එක්කලා ගැටෙනවා කියන කිසිම තේරුමක් නැහැ. දැන් වැටහෙනවා. නියත සම්බෝධි පරායව. සුගතියට යන මග ආලෝකයක් යන්තම් වැටිලා තියෙනවා. ප්‍රභාස්වරයි. ප්‍රඥා ලෝකයක්. දැනෙනවද? අපේ රැවටීම තමයි අවිද්‍යාව. අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධෝ. ඒ අවිද්‍යාවේ මිදෙන තැනයි නිරෝධය, නිවන. මහා ගින්නක් අපි පත්තු වෙලා නොදන්න කමට. උපදි ගොඩක් එකතු වෙලා උපාදාන ගොඩක් එකතු වෙලා. ඒ උපදී පටිනිස්සග්ගහන ගැලවිලා යනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. ඔබතුමී නිවන් මාර්ගට එනවා. වස්සග්ග පරිණාම වෙනවා. සත්‍යයට අවදි වෙනවා. වැටෙනවා. සිතුවිලි වලින් මේ ඇත්ත දැක්කොත් ඔබතුමිය සිතුවිලි වලට මෙන්න මේම සත්‍ය දැනෙන ස්වභාවයක් ආව නේද? දැනෙනව නේද මේ සිතුවිලි වල සිතුවිලි මායාවක් කියලා. ඔව්. එතකොට ඒ දැනුන එක තමයි ඥානෙ. දැන් ලුණු රහ දැනෙනවනේ. කාටවත් කිව්වට වැඩක් නැහැ කාලම් බලන්න කියන්න ටිකක් දෙන්න නේද ඕනේ. අන්න ඕපනායකෝ පච්චුප්පන්නෝ. සාන්දිටික ධර්මයක්. ඔබතුමිය දැන් අත්විඳා. මේ මොහොතේමයි සාන්දිටික අකාලික ඒයිපස්සිට එන්න බලන්න කියලා කාට හරි දෙන්න පුළුවන්. තමන්ටමයි දැනෙන්නේ. විශ්වාසයක් ඇදහිලක් නෙමෙයි. ඒයිපස්සේ කෝපනයකෝ පච්චුප්පන්න ධර්මය. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ හිතන්නේ. අතීතේ ආයෙන්නේ නැහනේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හිතන්නේ. අනාගතේ තාම ඇවිල්ලා නැහැනේ. හ්ම්. දැන් මේ මොහොතේ අපි හිතන පොතත් බාහිර නැහැ. හ්ම්. අපි හිතන ධර්මතාවය. අපි හිතන එකක්. හිතන තරක් පොතක් නැහැ. මේ මොහොතේ අපි හිතන සිතත් ඇත්තක් නෙමෙයි. හැබැයි අපිට තියෙන්නේ මේ මොහොතේ විතරයි. අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ. හැබැයි මේ මොහොතේ වෙන සිතත් ඇත්තක් නෙමෙයිනේ. ඒකත් අතීත සංඥාවක්නේ. අතීතේ අපිට ආපු සංඥාවක්නේ පොත කියන්නේ. හ්ම්. ඒක අතීතයක ජීවත් වෙන්නේ. අතීත සංඥාවක. නමුත් අතීතෙකුත් නැහැ මෙතන. අනාගතේකුත් නැහැ. හැබැයි මේ මොහොත ඒ මොහොතක් නැහැ. හ්ම්. ඒකට ශුන්‍යයි. මනෝතික්‍රමණය. ඔව් ශුන්‍යයි. නිමිත්ත නැහැ. පොත කියන නිමිත්ත නැහැ. අනිමිත්තයි. හ්ම්. ශුන්‍යත අනිමිත්ත චිත්ත විමුක්තිය කරා ඔබතුමිය ගමන් කරනවා අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත චේතු විමුක්තියයි නිවන කියන්නේ අතීත නාත්‍ර ගම්මේය අතීතේ නැවත එන්නේ නැහැ නප්පටික්කං කිය අනාගතං අනාගතයට යන්නත් බෑ පච්චුප්පන්නං චේ ධම්මා මේ මොහොතේ ඇතිවන ධර්මතාවය තත්ත්‍රාත්‍ර විපස්සති එතන එතන නුවණින් දකින්න. නිවන් ඒකාන්තයි. මේ ධර්මතාවය අකාලිකයි. තුන් කාලෙම බොරුවක් වෙනවා. සාන්දිටිකයි. අකාලිකයි. ඒයි පස්සේ කෝපනයිකෝ. එන්න ඔබත් බලන්න. පච්චුප්පන්න යෙදම. මේ ඇති වෙන නැති ධර්මතාවය ධර්මී කියන්නේ. ධර්මී කියන්නේ mm. දෙයක් නෙමෙයි. දෙයක් තියෙනවා නම් පොත තියෙනවා. පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ. මේක ධර්මතාවය. ධර්මය කියන්නේ ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. ඇත කිව්වත් වැරදි මහණෙනි. නැත කිව්වත් වැරදි මහණෙනි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. යේ ධම්මා හේතු භගවා තේසං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධර්මයක් දේශනා කරනවා. ආලෝකයේ තියෙනවා නම් ගසක් තියෙනවා නම් වැටෙන හේව නැල්ලයි මේ හිත කියන්නේ. හේව නැල්ල කියන්නේ ඇත්තක් නෙමෙයි. ප්‍රතිබිම්බයක්. කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බේ කිසිවක්ම නැහැ. මේ ඇස් දෙක කණ්ණාඩියක්. මේ ඇස් දෙක කණ්ණාඩියක් නම් මේකට වැටෙන ප්‍රතිබිම්බේ කිසිවක්ම තියෙන්න පුළුවන්. නැහැ. නැහිදන් අත්ත කතම් බිම්බං නැහිනම් පරකටන් අගා මේ ප්‍රතිබිම්බේ තමා විසින් හැදුවෙත් නෑ වෙන අයෙක් හැදුවෙත් නෑ හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුච්ඡාති මේ ධර්මතාවය තුළ ඉදප්පච්චතාවය දෙයක් කියලා දෙයක් නෑ කොහෙද දෙයක් තියෙන්නේ දැන් බලන බලන තැන තියෙන නම මකන්න ඔවතුමී ඉස්සරහා තියෙන හැම දෙයකම නමක් තේනවනේ ඒ නම මකන්න මකණයක් කරන් කොලේක ලියපු දෙයක් මකනවා වගේ. මකලා බලන බලන හැම එකම නම මකලා දැන් බලන්න. දැන් ඔබතුමීට පේන්නේ රහතන් වහන්සේගේ බැල්ම. ඉස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. මොකුත් නැති වෙලා නැහැ. දකින දේ විතරයි තියෙන්නේ. ඒකට ප්‍රශ්නක් විතරයි කියන්නේ. ඔව්. මොකුත් නැති වෙලා නැහැ. ඇස් දෙක පේනවා. ඔව්. කන් දෙකත් ඇහෙනවා. ආයතන පහම එහෙමමයි. හැබැයි ඔබතුමිය මිදිලා නිවන් දකිනවා. ඔව්. නිවන් දකිනවා. නතේ කාමයන් චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ලස්සන කැත තියෙන්නේ බාහිර චිත්‍රේ නෙමෙයි අපි හිතනවා දැන් ඔබතුමියට මොකද හිතෙන්නේ ගොඩාක් වෙලා ගියේ නෑ. පැය ගණන් ගියේ නෑ. ඔබතුමිය යමක් අත්විඳා. ආයි කවදාවත් ඒක අත්විඳින්න හම්බෙන්නේ නෑ. මේ කල්යාණ මිත්‍ර පණිවිඩය දුන්නේ නැත්තම් ඔබතුමිය අන්ධයි. අන්ධෙක් වගේ ලෝකෙ ඉපදිලා අන්ධෙක් වගේ ඉවත් වෙලා පළක් තේද. අන්ධෙක් වගේ මෙරළයයි. මේක ලොකු කතාවක් තියෙනවා. මේක මේ මොහොතේමයි සකස් වෙන්නේ. බල්ලෙක් පොකුණට එනවා. පොකුණට එබෙනවා. පොකුණේ බල්ලෙක් කියලා හිතනවා. බුරනවා. දඟලනවා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. බුරනවා. වචී සංකාර. දඟලනවා. කාය සංකාර. ද්වේෂයෙන් අර ඉලිප්පෙන්නේ ඒ මනෝ සංකාර. හැබැයි බල්ලා හිතන්නේ පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා. බල ආයි හති වැටිලා වෙහෙසට පස්සට යනවා. ආයි හති ඇර ඇර ඉන්නවා. බලට හිතෙනවා පොකුණේ අර බල්ලා ඉන්නවා කියලා. ආයිමත් යනවා. ආයිමත් දුරනවා. බලනකොට බල්ලා ඉන්නවා. මේ කතාවේ තේරුම මේ උපමාවේ තේරුම අපි ඇස් දෙක අරිනකොට ලෝකෙම ඇවෙනවා. බල්ලා පොකුණට එබෙනකොට බල්ලෙක් පේනවා. අපි ඇස් දෙක වහනකොට ලෝකේ නෑ. බල්ලා පොකුණෙන් එළියට එනකොට බල්ලා නැහැ. නමුත් අපි හිතන් ඉන්නවා අර බල්ලා හිතන් ඉන්නවා වගේ ලෝකේ තියනවා කියලා. දැන් වැටෙනවා. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුච්ච නිරුච්චති. දැන් වැටෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස් උප්පජ්ජා ඉදං උප්පජ්ජති. ඉමස්ස නිරෝජා ඉදං නිරුච්චති. මේ ඇති කලි මේ වේ. මේ ඉපදුණු කලි මේ උපදී. මේ නිරුද්ධුණු කලි මේ නිරුද්ධ වේ. වැටහෙනවද? මේ ධර්මතාවය. මොකක්ද? සබහාදහමක්. අපි රැවටිලා විඥාන මායාවට හිත කියලා දෙයක් තියෙනවා කියලා. හිත කියලා දෙයක් නැහැ. අවබෝධ කර සියල්ලෙන් මිදෙනවා. වැටහුණා. වැටුණා නේද? වැටුණා. මොහොතකට S2 පියාගන්න. හ්ම්. දැන් ආය S2 ඇරින්න. S2 ඇරිහම ලෝකේ පේනවා. ආය S2 පියාගන්න. දැන් ලෝකේ පේන්නේ නැහැ. ආය S2 ඇරියාම ලෝකේ පේනවා. මෙන්න මේ වගේ අපි හිතුවාම ලෝකේ තියෙනවා. අපි මේ මොහොතේම මේ ෂණේම මේ පැත්ත බලනකොට විත්තිය පේනවා. මේ පැත්ත බලනකොට බිත්තිය නෑ පොත පේනවා. මේ පැත්ත බලනකොට පොළොව පේනවා. හැබැයි එතකොට අර එකක්වත් නැහැ. මෙතන අපි ඇස් දෙක අරනකොට ලෝකේ තියෙනා වගේ මේ ස්කන්ධේ මේ එනකොට ආලෝකය එනකොට මේ අපි හිතනවා ආයි විනින්දයක් ඒ ආලෝකේ නැති වෙලා විනින් අර බිත්තිය පොතේ අපි දැක්කේ නිල් පාට බිත්තිය දැක්කේ සුදු පාට එතන ස්කන්ධය කියන්නේ ආලෝකේ වේදනා සංඥා සංකාර කියන්නේ ඒ කියන්නේ එන ආලෝක කිරණයනේ. ආලෝක කිරණය තුල පොතක් නැහැනේ. බිත්තියකුත් නැහැනේ. අපි හිතනවා. හැබැයි ඒක පවතින්නේ නැහැ. මෙතන ස්පාක් එකක් වගේ. එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒක මෙතන ස්පාක් එකක් කියන්නේ ප්‍රසාදයක් කියන්නේ පවතින දෙයක් නෙමෙයි. මෙතන විශාල අර ස්පාක් කියනකට තමයි ඒක වැටෙන්නේ. විශාල කම්පන ගොඩක්. කම්පන ගොඩක්. උප්පන්තිකෝ ආසු රූපං වදේත කියන එකයි. උප්පනේ ඉද්දීම. අපිට මේ මේ මොහොතේම මෙතන මෙතන අර ශබ්දයක් එනවා. වර්ණයක් එනවා. මේවට කම්පන වෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා පොඩි කරන්ට් එකක් වගේ මිලිවොට් පහක වගේ යන්නේ ඒක තමයි අපිට මේ ආත්ම ගතියක් දැනෙන්නේ. තියෙනවා වගේ දැනෙන එකක්. ඒක ඒක ඇත්තටම එහෙම ආත්ම කතාවක් නෙමෙයි. ඒක ආත්ම ආත්මයක් කියලා එකක් නෑ. දැන් ඔබතුමිය පොත දැක්කේ බාහිරින් නේ. අපි අපි අපි ධර්මය දන්නේ නැති නිසා අපි හිතුවේ ධර්මය නොදන්න කාලේ පොත තියෙන එළිය කියලා නේ. ඔව් එළිය පොතක් නැහනේ. දැන් අපේ දැන් එළිය බාහිර පොත වගේ නේද අපි මේ පේන එකක්වත් එළියේ නෑ නේද? අපි හිතන එකක් නේද? අපි අපිට පේන්නේ මහ භූත මහ භූත අපිට පේන්නේ අපිට පේන්නේ මහ භූත. නමුත් අපි මහ භූත අඳුරන්නේ අපි අඳුරන්නේ පොත මේසේ අඳ කියන ඒවා විතරයි. අපිව මහ භූත වලට ගැට ගහගෙන. අපි හිතාගෙන ඉන්නවා මේ මහ භූත වල ඒවා තියෙනවා කියලා. අපිට බිත්තියක් අපි ගල් වැලි දිවින්දි පේන්නේ නැහැ. අපිට බිත්තියක් පේන්නේ. අපි හිතන ලෝකයක් මිසක් තියෙන ලෝකයක් නෙමෙයි. හැබැයි අපි මේවා බාහිර තියනවා කියලා බාහිරට ගැට ගහයි. චත්තාරෝත මහ භූතානං චතුන්ගංක මහ භූතානං උපාදාය රූපං රූපං වදිත කිව්වේ. අපිට මේ පේන රූපේ අපි හදාගත්ත උපාදාය රූපයක්. හිතේ හදාගත්ත සංඛාරයක්. සංඛාර කියන්නේ එළිය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. සංඛාර කියන්නේ සකස් වෙනවා. අර වේදනා සංඥා. කිරණේ ආලෝක කිරණේ වේදනාව. ඒක සංඥාවකින්නේ දැනෙන්නේ. විඳින දේ දැන් අයකටකින් Tamanට පොඩ්ඩක් ඇනුනොත් ඇනලා බැලුවොත් අතට ඒක දැනෙන සංඥාවක්නේ. ඒක අඩු වැඩි ප්‍රමාණ ඔක්කොම සංඥානේ. කාට හරි කියන්න වෙන්නේ සංඥාව කියන්නේ. අපිට විඳින දේ ආලෝකයේ විඳින හැඩතල කියන්න වෙන්නේ රතු හරි කහ හරි සංඥාව කියන්නේ. ඒ සංඥාව අඳුන ගන්න. සංඥා කියන්නේ වේදනාවමයි. මේ ඔක්කොම ඉන්නේ ස්පර්ශයෙන්. ඒ කියන්නේ මේ මොහොතේ ස්පාක් වෙනවා. අර කරන්ට් එක වගේ එළිය දෙයක් තියනවා කියන එක තමයි ස්පාක් එක. නාමය රූපය ගැට ගැහෙන එක. එළිය තියනවා කියලා හිතනකොටම එතන කරන්ට් එකක් වගේ උපදිනවා. ඒක දැනෙන දැනීමක්. ඒක වේදනා සංඥා. ඒකම තමයි සංඛාර අර මේ ශබ්ද එකතු වෙච්ච එකයි මේකට හේතුව. මේවා ශබ්ද, වර්ණ, ගන්ධ, රස ඔක්කොම එකතු වෙන එක තමයි සම්පටිච්ඡන් වෙනවා කියන්නේ. සක්කාය ගොඩම එකතු වෙලා තියෙනවා කියන එක සක්කාය තියෙනවා කියන්නේ සත් කාය කියන්නේ ගොඩ ගොඩම එකතු වෙලා තියෙන කියන එකක් තමයි පොත කියන්නේ නමුත් ලියලා බැලුවොත් අහට වර්ණයක් කන්ට ශබ්දයක් නාසයට ගඳ සුවඳ මේ එකකටවත් අතටවත් හම්බ වෙන්නේ නැහැ පොතක් තද ගතියක් විතරයි පොත කියලා දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ දැන් ඔබතුමීට බාහිර මුකුත් හම්බ වෙන්නේ නැහැ වගේ ඔබතුමීගේ රූපේ පේන්නේ කණ්ණාඩියෙන් නෙවෙයි දැන් කණ්ණාඩියේ පොත වගේ බාහිරින් පේන එකක් නේ. හ්ම්. ඒ රූපෙත් අපි හිතන එකක් නේ පොත වගේ. පොත නැත්තම් බාහිර අපි හිතන රූපෙත් බාහිර නෑනේ. අපි හිතන එකක් නේ. ආ මේ රූ හැඩතලයක් මේ හැඩතලය මගේ කියලා. අපි හිතනවනේ. කණ්ණාඩිය දිහා බලලානේ හිතන්නේ. කණ්ණාඩියේ මොකක් හරි හේතුවකට වෙනින් රූපයක් ලැබුණොත් අපි ඒක මගේ කියලා අපි ඒකට රැවටෙනවනේ හිතා ගන්නවනේ. උදේ පාන්දර අපි වැඩට එනකොට මූණ ඔකොණ්ඩේ පීරලා ඇඳලා අපි ඊටපස්සේ පින්තූරයක් හිතා ගන්නවා මේ තමයි දැන් මේ රූපේ මේ රූපේ තමයි දැන් ඇවිදින්නේ කියලා. ඔව් මේ පිළිම ගැත්තම රූපේ පිටතින් ඒකනේ මම කියන්නේ. හිතාගෙන ඇවිදිනවා මිසක් අපිට පේන්නේ නැහැ. අපිට අපිව පේන්නේ අපි හිතාගෙන ඇවිදින මේ ලස්සනට කොණ්ඩේ පීරපෙක් කෙනෙක් යනවා කියලා අනිත් අය මන් දිහා බලනවා දැන් මොකද මම හොඳට පීරලා තියෙන කියලා හිතනවා අන්තිමට දෙකම මතක මාත්‍රේ තමයි අර මේ දැන් Taman කියලා හිතන් ඉන්නේ. මතක මාත්‍රේ. අන්න හරි. දැන් මොකද හිතෙන්නේ? මායාව තවත් හොඳට ලියනවනේ. දැන් මම කියලා කෙනෙක් කොයිද? ඔය කණ්ණාඩිය දැක රූපෙට මමයි කියන්න පුළුවන්. දැන් මම කියලා මගේ කියලා පොතකුත් නැහැ. මම කියලා කෙනෙකුත් නැහැ. පොත දකින්න කෙනෙකුත් නැහැ. ආත්මකතාවත් එතකොට කොහෙද තියෙන්නේ? දෙයක් නැත්තම් දකින්න කෙනෙකුත් නැත්තම් ආත්මයක් කොහෙද තියෙන්නේ? ආත්මයක් නැහැ. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. හස්බන්ඩ් කියලා ඉතින් වැඩවලට දැක්ක තමයි කියන්නේ හස්බන්ඩ් කියලා හිතන් ඉන්නේ දැන් මම එයා ඉන්නවද නැද්ද එහෙම දන්නෙත් නෑ මොනවද දන්නේ නැහැ නේද මම හිතන් ඉන්නේ අර මට කියන තරම දැන් භූමියා ඉන්නවා කියලා හිතන්නේ එතකොට. අන්න. දැන් වැටහුණා. අපි හිතන් ඉන්නවා. අපි හිතන් ඉන්නවා අපි හිතනවා මිසක් එහෙම දෙයක් නැහැ. දැන් මම ගැන වුණත් මම මම කියන බුද්ධලා ගැන දන්නා නම් මගේ මතක මාත්‍ර කියලා අතීතය අමතක කරාම එතන මම කියලා කියන්න කෙනෙක් ඇත්තටම නෑ මගේ අනුනතාව කියන්න දෙමින් තිබ්බට පස්සේ එතන කියන්න දෙයක් නෑ එතන ශිෂ්ඨභාවයක් විතරයි ඇත්තටම තියෙන්නේ ඒකයි නිවන් මඟ. ඒ ඔබතුමිය කතා කරන්නේ. ඒ නිවන් ගැන. ඒ ශුන්‍යතාවය. ඒ ශුන්‍යතාවය තුළ ඒ ශුන්‍යතාවය තුළ කෙනෙක් නැහැ. සිතුවිලි නාම රූප නැහැ. ඒ අවදි වෙන්නේ අර ලුණු රහ වගේ. ලුණු කාටවත් දැනෙනවා. දැන් ඔබතුමියට ඔක දැනෙනවා. කාටවත් කියා ගන්න බැරි වෙනවා හැබැයි. දැනෙන එක කියා ගන්න බෑ. ඒ දැනෙන එකයි ඥානෙ. ඒ සිහියේ නුවණින් දැක්ක නිසායි. මේකට තමන්ගේ හිතට එන අරමුණු හරියට දකින්න සිහියක් පේන්න ඕනේ. අරමුණුමයි හිත කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ස්කන්ධය කියන්නේ අරමුණුමයි. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර ඔස්සේ දැනගන්න විඥානයනේ හිත කියන්නේ. ඒක මේ අරමුණනේ. එනේන අරමුණ දකින්න එකයි නිවන් මඟ. ප්‍රතිපදාව. කෘත්‍ය ඥානේ. සත්‍ය ඥානය තමයි දර්ශනය. බුදුන් වහන්සේ ලෝකෙට හෙළ කරපු බුදු දර්ශනය. දස්සනා පහතක් කියන්නේ ඒක. දිට්ඨිංච කියන්නේ දිට්ඨියට පැමිණෙනවා. සම්මා දිට්ඨිය මේ සත්‍ය දැනගන්නවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දර්ශනයට පත් වෙන කෙනා. කාමීසු විනීය බාහිරින් කම්සක හොයන්නේ ආයතන බාහිරින් පිනව දාද ගන්නවා ෂර්ට් එකක්. ආයෙක ටික දවසකට තව එකක් හොයනවා. ඇයි ඒ? මේ ආයතන අපි අසකන දිවනාශේ ඒක පිනව පිනව පිනව පිනව බාහිර තියනවා කියලා හිතාගෙනයි මේ මේ හිතන එකක් තියෙන්නේ හිතනවා මේ මේක ලස්සනයි කියලා හිතනවා නමුත් ඒක ඒක නිතර දකිනකොට ඒක ලස්සනක් දැනෙන්නේ නැහැ අයි ඒක පෙර සංඥා අතීතයක් දැන් නව සංඥා දැන් මේක අபிසංකරණයක් කියන්නේ ආත්මේ ජීවත් වෙනවා කියන්නේ අලුත් ඒවා හොයන එකම තමයි පූර්ණෝභවිකා පූර්ණෝභවිකා තණ්හාවේ ස්වභාවය පූර්ණෝභවිකා නන්දි රාග සාගත හත හසාපිරන්දනි අයියේ දෙයක් තියෙනවා කියනවා ඒ දේ ඊට වැඩිය හොඳ එකක් කරගන්න පුළුවන් ඒකට තමයි අපි මේ හැමතිස්සෙම මේ මේ අර කරන්ට් එක වගේ අපි කිව්වේ ශක්තියක් උපදිනවා කියලා මේ බාහිර නැති දෙයක් තියෙනවා කියලා දැනෙන ස්වභාවයක් තුළ අන්න ඒ කරන්ට් එක තමයි මේ ඒක පවත්වා ගන්න තමයි ආයි ආයි හොයන්නේ. ඒ කරන්ට් එක පවතින්නේ නැහැ. ඒක දැන් ඒක එතනම නැති වෙනවා. නැති වෙන එක අපි තියාගන්න ආයි තව එකක් හොයනවා. ඊට වඩා හොඳ දෙයක් ටැක් එකකින් හොයන්නේ ඒකයි. අර නැති වෙන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය මේ සිත එතනම නැති වෙනවා. හැබැයි ඒ ඒ වේගය තුල තව තව තව තව සිත් වේගයෙන් හට ගන්නවා. ඒ තුල අපිට කරණයක් හැමතිස්සෙම අලුත් දෙයක්. මේ තියෙන වාහනයට වැඩිය හොඳ වාහනයක් මේ සාරියට වැඩිය හොඳ සාරියක් මේ කෑමට වැඩිය හොඳ කෑමක් හොයන්න බල. ඒ හැමදේම එක පිනවන්න බලනවා. පිනවන්නේ තමයි අපි ආත්මය කියන්නේ ජීවත් වෙනවා කියන්නේ. ඒකයි මේ පොනෝබල්ක නන්දිරාග ඒක තණ්හාව කියන්නේ. හැබැයි මේ ශක්තිය මේ උපදින මේ මේක තමයි අපි අපි මේ ආත්මය කියලා යන ගතාව. ඒක මායාව. මේ මායාව ඇතුළේම හැදුණු මායාව. ඒකයි අபிසංකරණයක් කියන්නේ. මාරූපමංච විඥාන. ඒකම ඇතුළේ ගිනි වලල්ලක් කරකිනවා වගේ. ගිනි බෝලේ කරකිනවා වේගේ. එතකොට අපිට මේ බෝලේම ආය එකතු වෙලා වගේ පේනවා වලල්ලක් වගේ. මතේට කරකින වේගය නිසා. ඒ වගේ මේ දැන් මේ එන එකේ එදෙන තැන නැති වෙනවා. නමුත් මේ නැවත නැවත නැවත වේද අපි හිතනවා අපි මේ එකම දෙයක් දිහා බලන් ඉන්නවා කියලා. නමුත් මෙතන විශාල සිත් ප්‍රමාණයක් හටගෙන නිරුද්ධ වෙනවා එකම එකම සංඥා. අපි හිතන්නේ දැන් මේ පැත්ත බලනකොට පිටිය පේනවා. ආයි මේ පැත්ත බලනකොට අර පොත තාම තියෙනවා කියලා. අර කලින් දැකපු පොත. දැන් අපි ලෝකයක් තියෙනවා වගේ පේනවා. අර බල්ලට උණු දෙය. බල්ලට එන්නේ නැහැ. දැන් අනිත් පැත්ත බලනකොට ලෝකේ මේ මේ පොකුනේ බල්ලෙක් නැහැ කියලා. බල්ලට එන්නේ ආ අර බල්ලා තාම පොකුනේ ඉන්නවා කියලා. ඇත්තටම බල්ලා ගිහිල්ලා එබෙනවා. එබෙනකොට ආයි පොකුනේ බල්ලා ඇත්තටම ඉන්නවා. දැන් දැන් බාලට දැන් බාලට ලෝකයක් හැදෙනවා බල්ලෙක් ඉන්න කොකුනේ. ඒක ඇත්තටම එහෙම එකක් නෑ. අපිටත් දැන් තියෙන ලෝකයක් මැවෙනවා. නමුත් මේ අපි එක ෂණයයි. ෂණ සම්පත්තිය කියන්නේ එක ෂණේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඔව්. අපිට එකම සිත ආයේ ආයෙ ගඟ ගලනවානේ. ඒ ගඟෙන් ආයෙ දෙපාරක් වතුර ගන්න බෑනේ එකම ගඟේ. ගඟ කියලා දෙයක් නැහැනේ. ගඟ කියන්නේ අපි හිතන දෙයකටනේ. එතන වතුර ටික අනේ තියෙන්නේ. කොතනට ගාටි ඇඟිලි දෙක කරලා බංගයි කියලා කියන්නේ. කියන්නේ. දැන් හුලක කියලා දෙයක් නැහැනේ. හුලක කියන්නේ ප්‍රවාහයක් ගලනවා. අපි නැති දෙයකට අපි මායාවක් නේ හිතින් අදාගෙන මේ හුලක කියලා හිතාගෙන එකක් නේ තියෙන්නේ. ගඟ කියලා දෙයක් නැහැ. හුලඟ කියලා දෙයක් නැහැ. වැස්ස කියලා දෙයක් නැහැ. ඇල්ලුවොත් වතුර ටිකක්. ඔව් වැස්සක් වෙති. ගඟ ගලනවා, වැස්ස වහිනවා, හුළඟ හමනවා. මේ සිතත් මේ උපමාව සිතේ. සිත කියන්නේ ප්‍රවාහයක්. ගලනවා. ගලනවටයි සිත කියන්නේ. එක එක සිත හරියට අර අපි ඉස්සර ෆිල්ම් රෝලක් දාලා ෆොටෝ ගත්ත ෆිල්ම් රෝලේ අර එළියට අරන් දිග ඇරියාම පින්තූර ගොඩාක් තියෙනවානේ පේලියට. අර එක පින්තූරේ තමයි එක සිත. අර රීල් එකේ පින්තූර ගොඩාක් ගිය නිසා තමයි අද කාටුන් යන්නේ චිත්‍රපට යන්නේ. ඒ චිත්‍රපටිය තමයි අපේ හිත ඇතුලේ මේ ඇතුලේ යන්නේ. දැන් වැටහෙනවා. එළිය ෆිල්ම් එක දුවන විදිහටමයි මේ ඇතුලේ දුවන්නේ. කාටුන් හැදුවේ ඒ ක්‍රමයටනේ. මතකද කාටුන් එකම රූපේ අඳිනවා පිටු 200ක පොතක ඇඳලා ඊට පස්සේ පිටු පෙරලනකොට දුවනවා වගේ පේනවා. නේද? දැන් අපිට ආත්මීය ලෝකයක් හම්බ අර කාටුන් එක වගේමයි. දැන් සිස්ටම් එක දැක්කා. සිත හැදෙන හැටි දැක්කා. දැන් ඇත්ත මේ ප්‍රතිපදාව කියන්නේ මේ සත්‍ය ඥානේ සත්‍ය ඥානේ දර්ශනේ අර දිට්ඨියට පැමිණෙන කෙනා දිට්ඨිංච අනුභගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසුිනීය. කම්සප හොයන්න යන්නේ නැහැ. එයා දන්නෝ එයාගේම හිත කියලා දකින්නේ. බාහිර ඉන්නවා කියලා අපි හිතන එකක් මිස අපි හිතන්නේ එතකොට අපේ හිතනේ. විඥානයනේ මේ ඔක්කොම දැනගන්නේ. එතකොට අපි හිතන්නේ මේ මහත්ය කියලා. එතකොට අපි අපි අපිට අපි දැන් බුදුන් වන්දනා කර වඳින්නේ අපේ හිතේ ඉන්න බුදුන්ටනේ. බාහිර බාහිර තියෙන වැටරූප එකට නෙමෙයි. අපි S2 පියාගෙන අපි හිතන් ඉන්නවානේ. අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා වඳිනවා. එතනට ගිහිල්ලා කරන්නේ S2 කරලා වහන එක විතරයි. අපි හිතන් ඉන්නේ. හිතාගෙන වඳින්නේ. දැන් ගෙදර ඇවිල්ලත් අපි ආයිමත් අර විදිහට හිතාගෙන රුවන්වැලිසෑයට වැන්දත් දෙකම එක නෙමෙයිද? කවදාවත් රුවන්වැලිසෑයට ගිහිල්ලා නැහැ. හිතන එකයි තනස් කරලා තියෙන්නේ. දැන් මේ ඔක්කොම තියෙන්නේ චිත්තේන නියති ලෝකේ. මම මේක බොරුවක් නේද ඉන්න ලෝකේ. දැන් ටීවී එක තියෙන එළියද ටීවී එක මේ එළියේ තියෙන අරින ටීවී එක දකින්න වගේම තමයි අපි මේ ඔක්කොම අපේ හිතේ තියෙන්නේ. කතාව තියෙන එළි ටීවී කෙනේ අපේ හිතේ. කෙනාගේ කෙනාගේ හැටියට කෙනා කෙනා තම තමන්ගේ අභ්‍යන්තරයෙන් ලෝකමාවගෙන ජීවත් වෙනවා. මේ ලෝකේ කෝටි 800ක් ජනගහනය ඉන්නවා නම් කෝටි 800ම ඒ කෝටි 800ම මේ විදිහටම අභ්‍යන්තරයෙන් හිතාගෙන ඉන්නේ. හැමෝම පෙන්නනවා අර තියෙන්නේ අර තියෙන්නේ කියලා. බලන්න එයත් හිතාගෙන ඉන්නේ මෙයත් හිතාගෙන ඉන්නේ. වැටේනවද? හැමෝම හිත හිත කතා කරනවා මිසක් එළියේ තියෙන එකක් නෙමෙයි. හිත කියලා දෙයක් කොහෙවත් නැහැ. මේ සිස්ටම් එක දැක්කොත් තමයි ඒක තේරෙන්නේ. අපි හීනේ ඇතුලේ ඉන්නවා. හීනේ ඉන්නකොට හීනේ ඇත්ත වගේ. දැන් අපි හීනේ ඉන්නවා. හීනේ ඉන්නකොට අපි හුස්ම යනවා. දැන් මැරෙනවා. ශරීරේ වල්ලා දානවා. එක්කෝ අවන් එකට දාලා එහෙම වායුවක් වගේ යනවනේ නැති වෙලා යනවා. අපි හීනේ ඇතුලේ ඉන්නවා. ඕපපාතිකයි. ඕපපාතික උප්පත්තියක් වයසට යන්නේ ළමයි නැහැ. ලෙඩ වෙන්නේ කන්නේ බොන්නේ නැහැ. මේ කියන්නේ දිවි ලෝකයක් හීනෙන් දකිනවා. හුස්ම යනවා. හුස්ම යන මොහොතේ දිවි ලෝකයක් දකිනවා. එතන හිර වෙලා ඕපපාතික උප්පත්තිය ශක්තිය ඇතුලේ වැටෙනවද? දැන් ඔබතුමී හීනයක් දකිනවනේ. හීනේ ඇත්ත වගේනේ. එතකොට හුස්ම යනවා. දැන් ඔබතුම මැරිලා. සම්මුතියෙන් කතා කරන මැරිලා කියලා. ඒක ඔබතුම හීනේ නැකිලා නැහැ. ඔබතුම හීනේ හිර වෙලා ඉන්නවා. Mm. දැන් ඔක හරිරේ වල්ලා දාලා ඔක්කොම ඉවරයි. ඔබතුම කොහෙද ඉන්නේ? අර හීනේ හිතේ තමයි. හීනේ කොහෙද තියෙන්නේ? දැන් දිව්‍ය ලෝකයක් දකිනවා. ওই විදිහටම. දැන් දිව්‍ය ලෝකේ ඉර වෙලා ඉන්නවා. දැන් කොයිද ඉන්නේ? දැන් ළමයි නෑ, වයසට යන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ, කන්නේ නෑ, බොන්නේ නෑ. එහෙමම ඒක ඇතුලේ. කල්ප කෝටි ගණන්. දැන් මේ මේ කතාවේ හොඳට බලන්න. දැන් දැන් ඔබතුමිය දන්නවා දැන් මේ ශරීරයේ හිතයි මැරෙන්නේ කය නෙමෙයි හිත නැති නිසායි කය වල්ලන්නේ. දැන් හිත මේ මොහොතෙත් ඇති වෙනව නැතිනව මේ පැත්ත බලනකොට එක හිතක් බිත්තිය දකින්න මේ පැත්ත බලනකොට තව හිතක් පොත දකින්නවා. ඒතර මේ මොහොතෙත් මේ ෂණෙත් හිත ඇති වෙනව නැති වෙනව. ඔව්. ඒතර අන්තිම මොහොතෙත් වෙන්නේ එක හිතක් ඇති වෙලා නැති වෙන එක විතරයි. ඔව්. හැබැයි මේක ප්‍රවාහයක් ගලනවා වගේ. දැන් අතන අතන අන්තිම මොහොතේ අර හිතට එන සංඥාව අර අර අපි කිව්වේ දැන් හීනය කියලා දිව්‍ය ලෝකේ කියලා. ඒක හිර වෙලා දැන් මෙයා හුස්ම ගිහිල්ලා කියලා. දැන් එතකොට එතන හිර වෙලා කියලා දැන් අපි අහනවා අන්තිමට ඔබතුමීගෙන් දැන් ඔක තියෙන්නේ කොහෙද කියලා. දැන් එළිය කොහේ හරි තියනවා කියලාද අහන්නේ. දැන් ශරීරයේ ශරීරයේ පොළවට පස් දැන් ශරීරයේ ගිනි තියලා දැම්මම නැති වෙලාම යනවනේ. දැන් අයිස් කැටයක් වුණත් දැන් රස්නිය වැඩි වුණාම වාෂ්ප වෙලා ද්‍රවයක් වෙලා වාෂ්ප වෙලා නැති වෙලා යනවනේ. ඔව්. ඒතකොට පදාර්ථ කියලා දෙයක් නැහැනේ. දැන් පෘථිවිය අර සූර්යාගේ රස්නිය වැඩි වෙලා අලු වෙලා නැති වෙලා අභ්‍යවකාශය විතරයි නිතර වෙන්නේ. ඔව්. දැන් ඒතකොට මේ කියන අපි හිතන කොහෙවත් නැහැනේ. ඔව්. දැන් එතකොට මොනවද තියෙන්නේ අභ්‍යවකාශයේ? දැන් මේ පෘථිවිය අලු වෙලා ගියාම එම්ටිනස් නම් මොනවද තියෙන්නේ? අපිට කියන්න සිද්ධ වෙනවා අර අපි හදාගත්ත වචන වලින් එක වචනයක් ශක්තිය කියලා. විශ්ව ඕක තමයි විශ්ව ශක්තිය එහෙම කියන්නේ. නමුත් අපි එහෙම දෙයක් කියන්නේ ඔය ශක්තිය කියන්නේ ශුන්‍යතාවයකට. නමුත් අපිට සිද්ධ වෙන උපකල්පනයක් කරන්න මෙතන ශක්ති ස්වභාවයක් ශක්ති ස්වභාවයක්මයි ඒකෙන්ම හටගත්ත සත්‍ය ස්වභාවයක් තමයි පෘථිවිය කියන්නේ. ඒකෙන්ම හටගත්ත සත්‍ය ස්වභාවයක් තමයි විඥානය. ඒතකොට මේ ශක්තියක් ඇතුළේ හිර වෙනවා. දැන් ඔබතුමිය දකින්න ද සිරස දානවා ටීවී එකේ. මොකද්ද? සිරස දානවා ටීවී එකේ. ඔව්. දැන් ටීවී එකේ ලොකු පුළුල් තිරයක සිරස යනවා. හ්ම්. දැන් ඔතුමේගේ දිව්‍ය ලෝකේ යන්න බලනකොට. මොකද්ද මේ කියන්නේ? දැන් යාපනයේ අපි යාපනයේ ගිහිලා එතනත් ඒරියල් එකේ ඒරියල් එකක් තියෙනවා. පුළුවන් සිරස දානවා. අපි නුවරඑළියේ සිරස දානවා. අපි ඇමරිකාවෙත් සිරස දානවා. දැන් සිරස කොහෙන්ද තියෙන්නේ? දැන් කොහෙන්ද දැන් ගෙදර දැන් ඔබතුමිය ඉන්න තැන කොහොමද ටීවී එකේ සිරස එන්නේ? අර ලොකු තිරයකට ලොකු එකක් කොහෙන්ද ආවේ? තරංගයක් ඇතුළේ එන්නේ. එතකොට ආලෝකය කියන්නේ තරංගයක්. තාපය කියන්නේ තරංගයක්. එතකොට ශබ්දය කියන්නේ හර්ට්ස් 20 20000 තරංග. එතකොට චුම්බක ශක්තිය මේ ඔක්කොම කියන්නේ තරංග වලින් නේද? වර්ණේ ආලෝකේ එතකොට තාපේ ශබ්දේ ඔක්කොම තරංගනේ. විදුලෙත් ගන්න එහෙමයිනේ. ශක්තියනේ. විදුලි ශක්තිය, චුම්බක ශක්තිය, තාප ශක්තිය එහෙමනේ. දැන් චිත්ත ශක්තිය කියන්නේ මොකද්ද? ඒ තරංගයන්නේ. දැන් ඔබතුමිය මරුණාම තරංගයක් වෙන්න කැමතිද? බුදුන් වහන්සේ ඒකයි කියන්නේ ඔබතුමිය දැන් මැරලා දිව්‍ය ලෝක යන කැමති කියලා යහන. ඇහෙනවද කියන්නේ? එහෙනම් දැන් සිරස දානකොට දිව්‍ය ලෝකයක් වගේ විශාල එකක් ආවේ මේ ශක්තිය ඇතුළෙන්නේ. ඔව්. ඒතකොට මේ අපිට එළිය හැමතැනම මේ ශක්තිය තියෙනවනේ. ඔව්. සිරස තියෙනවා, දෙරණ තියෙනවා, හිරු තියෙනවා, TNL තියෙනවා විශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඔව්. ඒතකොට අපිට ඒක පේන්නේ නැහනේ. නමුත් අර ඒරියල් එක වගේ ඒ වගේ එකක් තියෙනවා නම් සර්කිට් එකක් තියෙනවා නම් අපිට මෙහෙම පුළුල් තිරයක විශාල ලෝකයක් හදන්න පුළුවන් නේ. එතකොට මේ ලෝකේ තියෙන ශක්තියක් ඇතුලේ නෙමෙයි. ඔව්. අපේ අපි මේ හිතනේවා තියෙන ශක්තියක් ඇතුලේ නෙමෙයිද? ශක්තියක් ඇතුලේ. දැන් හිත කොහෙද තියෙන්නේ? ඒකයි අන්තරීක්ෂය කිව්වේ. අන්තරීක්ෂය කියන්නේ අන්තරයක් ඇතුලේ. අන්තරයක් ඇතුලේ කියන්නේ ආලෝකයක් ප්‍රසාදයක් කියන එක. ආලෝකයක් නැත්තම් පේන්නේ නැහනේ. එතනම් මේ හිත තියෙන ඇඟේද එළියේද? දැන් අන්ධකාරය පේන්නේ නැහනේ. අන්ධකාරය අපිට ඇස ඇසක් පේනවා නම් ඇඟ ඇතුලේ ඕනම වෙලාවක පේන්න ඕනනේ. අයි එහෙනම් ඇඟ ඇතුලේ ඇසක් තියෙනවා නම් ඕනම වෙලාවක පේන්න ඕනි නම් ඇස තියෙන ඇඟ ඇතුලේ නෙමෙයි එහෙනම් ආලෝකයක් තියෙනකොට පේන්නේ. පේනවා කියන එක ආලෝකයටයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? හිත තියෙන ඇඟේද? එළියේද? කොහෙද හිත තියෙන්නේ? එළියේද ඇඟේද කියලා කියන්න බැරි වෙනවා. ඒකයි අන්තරය කිව්වේ. වැටෙනවද? දැන් අපි අන්තිම දුසිත පෙන්වුවේ ඒකයි ශක්තියක් කියන එක. ඒකයි පෙන්වුවේ ශක්තියක් ඇතුලේ මේ අපි ඉන්නේ කියන එක. ඒකයි පෙන්වුවේ ඔබතුමිය හුස්ම ගියොත් හරි එතන හිර වෙන එකයි ඕපපාතික උප්පත්ති කියන්නේ. ඒක දිව්‍ය ලෝකේ විතරක් නෙමෙයි. මේකේ තියෙනවනේ ඔබතුමිය දන්නවනේ මේක සම්භූත වෙනවා කියන්නේ භූත ලෝක කියන්නේ සම්භූත වෙනවා සකස් වෙනවා ශක්තිය අර සිය සිරස වගේ දැන් මොකද කරන්නේ මහා භයානකකමක් දැනෙනවා අපි හිතන මේ අපි මෙච්චර කල් කතා කරපු බොළඳ කතාව නෙමෙයි ඒ බොළඳ බොරු කතාවක් ඒ එළියේ ප්ලේන් එකක් ඔය හරි ගිහලා හැප්පිලා දිවි ලෝකෙ කඩාගෙන වටනවා කියලා නිවුස් වලට යන්නේ නැහනේ ඒක එළියේ මේකක් නැහනේ දැන් ඇත්ත කතාවට අයි ඇත්ත අපිට ඕනේ නැද්ද? අයි බුදුන් වහන්සේ කියන්නේ කල්ප 80000යි කල්ප 60000යි කල්ප 20000යි මේ මොකද්ද කියන්නේ? හරියට නිකන් විශ්වයේ තියෙනකන් ඉන්නා වගේ නේ මේක හිර වෙලා. බුදුන් වහන්සේ භවයේ චුට්ටක්වත් පතන්නේ නැහනේ. අසුචි චුට්ටක් තිබ්බත් ගඳයි මහණෙනි කියනවනේ. දැන් ඔබතුමිය තවත් මේක ලං කරලා දෙන්න. දැන් ඔබතුමිය හිතන්න. දැන් ඔබතුමිය ඒරියල් එක නැත්තම් අල්ලන්නේ නැහැනේ සිරස. ඒරියල් එක තිබ්බොත් නේ අහුවෙන්නේ දැන් අපිට සිරස ඒ ඒරියල් එකේ අපි ටියුන් කරන විදිහට නේ අහුවෙන්නේ දෙරණ ඒවා. දැන් අපි උපදින්නේ උපදින්නේ අපි හිතමු අපිට අපි දන්නවනේ අපිට උපදින්න යම් කිසි තියෙනවනේ අපි කියනවනේ මේ අපි අර සම්මුතිය තුල කතා කරන සම්මුතිය තුල කියනවනේ මේ මෞකසේ විඥානය බැස ගන්නවා කියලා. ඔව්. දැන් අපි ওই විදිහට නිකන් එතන උපකල්පනයක් ගමු මේවා ඇත්තම නෙමෙයි. උපකල්පනයක් ගමු. ওই කියන එකත් ඇත්ත නෙමෙයි. උපකල්පනයක් ගමු. එතකොට මෙතන ශක්තියක්නේ. එතකොට ඒක අපි තුමු උපමාවක් ගමු රතු පාටයි කියලා මේ manuss ලෝකෙනේ අපි තුමු තිරියන් ලෝකෙ උපදිනවා කියලා. ඒක මෙරුම් පාටයි කියලා. මේ අපි නිකන් උපමාවක් ගන්න මේ ඒකකයට වර්ණ වලින් පොඩ්ඩක් උපමා කරන්න. මේකට පුළුවන් තව තව ක්‍රම තියෙනවා. දැන් වර්ණයක් විදිහට අපි ගත්තොත් manuss ලෝකයේ තියෙන්නේ රතු පාට විඥානයක්. තිරියන් ලෝකයේ තියෙන්නේ මෙරුම් පාට විඥානයක්. പ്രേත ලෝකයේ තියෙන්නේ දම් පාට විඥානයක්. එතකොට නිරේ තියෙන්නේ කළු පාට විඥානයක්. එතකොට සතර අපායන අසුර ලෝකයේ තියෙන ඔය වගේ අර මැජන්ටා වගේ විඥානයක්. හරිනේ? ආලෝක උපමා ගත්ත වර්ණ ටිකක්. දැන් මනුස්ස ලෝකේ අපි ඉපදෙන රතු පාට විඥානේ ඒක ඇවිල්ලා තණ්හාවනේ. ওই විඥානය කියන්නේ ඒක අපි අපි දැන් එහෙම විඥානය කියන්න බෑ ශක්තිය කියමු. ඒ ශක්තිය අපි ගන්නෙ මේ භවකතර යන්නේ තණ්හාව නිසානේ. සාමාන්‍ය විග්‍රහයනේ. සාමාන්‍ය සාමාන්‍ය අපි ඉගෙන ගන්න ඉස්කෝලේදී එහෙමනේ. මේ තණ්හාව මේ අර බුදුන් වහන්සේම දේශනා කරනවානේ මේ තණ්හාව නැමැති අඩුව තාමා දුටිමි කියලා. තවට තාට නැවත කේසාදාන ඉඩ නොදිමි කියලා නේද? එතකොට අපි මේ ඉපදෙන මෙන්න මේ ශක්ති ස්වභාවය අපි හිතමු අපි හිතමු මේ නිකන් වචන විතරයි ශක්තියක් කියලා අපි හිතමු. එතකොට ඒක රතු පාට කියලා හිතමු. හැබැයි ඒ ශක්තිය නෙමෙයි අර අර සතාගේ විඥානයේ සකස් වෙන එක. හැබැයි මේ රතු පාට අපි අපේ මේ තියෙන මනුස්ස ආත්මේ ලැබුණු මේ මේ දැනෙන මේ ශක්ති ස්වභාවයේ අපි නරක වැඩ කරනවා. ඒ කියන්නේ අපි හොරකම් කරනවා, අපි මංකොල්ල කනවා, අපි මේ වගේ දේවල් කරනකොට මෙතන ඇලෙන ගැටෙන කම්පන ස්වභාවය තියෙනවානේ. රාග දේශමෝ. ඒකන මෙතන ඒක රාග දේශමෝ වැඩි වෙනකොට සංඥාව ගොරෝසු වෙනවානේ. සුකුම සංඥාවක් දැන් මේ රතු කියන්නේ. මෙරුන් වගේ නෙමෙයිනේ. එතකොට රතු කියන වෙන මේ සංඥාව වැරදි වැඩ කර ඔය ඔය රාග දේශමෝ වැඩි වෙනකොට ගොරෝසු වෙනවා රළු වෙනවා රළු සංඥා ඔය මෙරුන් වගේ ඔය ඔය එකම දැන් මනුස්ස රෝකේ අපි ඉපදුනේ ඒ ඒ ඒ අපි අපි ඒ සතුපාට සංඥාව ගත්තට ඒක අපි කරන හැම මොහොතෙම අපේ හිතේ චේතනා තියෙනවා සකස් වෙනවනේ ඉරිසියා වෛරය ඔය වගේ දැන් ලෝකේ ඇත්ත වෙලා ඉන්න මේ පෘථග්ජන භූමිය ගැන කතා කරන්නේ ඇත්ත වෙලා ඉන්න තැන සම්මුතියෙන් කතා කරන්නේ එතකොට එතනදී අපිට ලෝභ දේශ මොහ වැඩි වෙනකොට සංඥාව රතු පාට මෙරුම් පාට වෙනවා මේක හැමතිස්සම වෙනස් වෙනවා අපි සංකරණය විපරිණාම වෙනවා මේ රතු පාට වෙනස් වෙනවා. එක විදිහට තියෙන්නේ එතකොට ඒක අර අපි කරන අර අර ඉරිසියා වෛරය ක්‍රෝධය එක එක දේවල් නිසා මෙතන සංඥාව රළු වෙනකොට මෙරුන් වෙනකොට අපි හදිසියක් උස්ම යනවා. එතකොට ඒ ශක්තිය තියෙන්නේ තිරියන් සතෙක් ගා. එතකොට අතන ඒරියල් එක වගේ තමයි අර බල්ලගේ මේ කලලේ එතකොට මෙතනින් හුස්ම යනකොටම අර ශක්තිය මෙතන තියෙන ශක්තියට මිනිස්සයෙක්ගේ කලකට සකස් වෙන්නේ නැහැ. අර සතෙක්ගේ කලල සකස් වෙනවා. ඒකට හේතුව තමයි දැන් මෙතන එකම ශක්ති ස්වභාවයක් තියෙන මුළු විශ්වයේම. ඒ කියන්නේ දැන් අපි හිතමු ජලබඳුනක් ගමු උපමාවකට ජලබඳුනේ මැදට ගලක් දැම්මාම දියවලලු හැදෙනවානේ. අර ස්විමින් පූල් එක මැද්දට පැනනහම දියවලලු හැදෙන්නේ. ඒ වගේ. එතකොට මේ මේ දියවල මේ මැද්දේ තියෙන වතුර ජලාංශ කොහෙවත් යනවා නෙමෙයි. එතන එතන ඉස්තිලා පාත් වෙලා කෙරෝලේ තියෙන බිත්තියයිනේ තියෙන ඒ වතුරනේ ඉස්තිලා වදින්නේ බිත්තියේ. මෙතනින් කවුරුත් යනවා නෙමෙයි. හුස්ම යනකොට මෙතනින් කවුරුත් යනවා නෙමෙයි. මේ ශක්තිය මෙතනම ශුන්‍ය වෙනවා. මේ ශක්තිය මෙතනම එතනම ඒ ශක්ති ස්වභාවය එතනම හටගෙන සකස් වෙලා හටගෙන නිරුද්ධ වෙනවා. උත්තර සම්බුතං උත්තානම් භවිසත්. හැබැයි අර මේ සේරම ජලාංශු එකයිනේ. ඒක නිසානේ අර කෙරෝලේ තියෙන වතුර එතන ගිහින් වදින්නේ. ඒ වගේ මේ විශ්වයේ මේ එකම ශක්ති ස්වභාවයක්. මෙතන මේ මෙතන මේ අපේ අන්තිම හුස්ම යනකොට මෙතන මේ ශක්තිය එහෙම මේ වුණාට ඒ කියන්නේ එතන එතන එහෙම අර නිරුත් නැති වුණාට අර අර සතාගේ කලලේ මෙරුම් පාටට සකස් වෙනවා. එතන එතන අංශු එතන සකස් වෙන එකයි වෙන්නේ. මෙතන අංශු මෙතන එහෙමම එකතු වෙනවා ශක්තියට අතන අංශු අතන සකස් වෙනවා. ඒ ක්ෂණයම සිද්ධ වෙනවා. මේ චිත්ත චිත්ත නියාමේ ඒ ඒක නියාම ධර්මයේ තරංගය වගේ. තරංග සිස්ටම් එකට නෙමෙයි ඔක්කොම යන්නේ. තරංග කියන්නේ කොහෙවත් යනව නෙමෙයිනේ. එතන එතන අංශු කම්පන විතරයිනේ. අන්නේ ස්වභාවය සිද්ධ වෙන්නේ. මේක තනිකරම ආත්මීය සිතකට නෙමෙයි. ආත්මීය සිත් මේක මේක සවිඥානික මනසකට අවබෝධ කරන්න බෑ. මේක අනාත්ම ධර්මයක්. මේක අවිඥානික මනසකටයි අවබෝධ වෙන්නේ. මේක සිස්ටම් එකක්, භෞතික න්‍යායක් වගේ එකක්. බුදුන් වහන්සේ ඕක පෙන්වන්න තමයි කියන්නේ මේක අනාත්ම ධර්මයක්, ශුන්්‍යත පටිසංයුක්ත දේශනා කියලා. අද මේ විනින් එක එක විදිහ අමුතුම විදිහේ මේ සංස්කෘතිය තුළ එක එක ආගම් වල කෑලි අල්ලගත්ත අපි මේකක් හදාගත්තට ඒක හරියන්නේ නැහැ. මේ ඇත්ත ධර්මයේ තුල හැමතැනම අපිට පෙන්වන්න පුළුවන්. හැම තැනීම අරගෙන හැම තැනීම මේ සූත්‍ර හැම තැනම බුදුන් වහන්සේ මේක කියන්නේ. මේ කතාව කියන්නේ. මේක දෘෂ්ටිය තුලයි ඉපදෙන්නේ. දෘෂ්ටිය තුලයි ශක්තිය තියෙන්නේ. ඒ කියන්නේ බාහිර ලෝකයක් තියෙනවා. ලෝකෙ තියෙද්දි මම මැරෙනවා කියන තැන ශක්තිය ශුන්‍ය වෙන්නේ දෙයක් තියෙනවා කියලා ගන්න ගැනීම තුලයි අර ස්පාක් එක තියෙන්නේ. ඒ ෂෝට් එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අර අපි අර ඉස්සර බයිසිකලයක් නැද්ද? ඒ බයිසිකලේ පිටිපස්සේ රෝදේ ටයර් එකට චුම්බකයක් ගෑවුවා. ඩයිනමෝව. ඉස්සරහා ලයිට් එක පත් වුණා. රතු පාට නිල් පාටයි වාර දෙකක් ඇවිල්ලා. හැබැයි ටයර් එක කැරකුණ තමයි බල්බ් එක පත් වෙන්නේ. මේ මොකද්ද කියන්නේ? ධන ඍණ කියන නොගැලපෙන අන්ත දෙකක් තිබුණා නේද චුම්බකයේ? ඒ නොගැලපෙන අන්ත දෙකක් තිබ්බොත් නේද මැද්දේ ෂෝට් එකක් එන්නේ. ඒක නේද මේ විද්‍යුත් ශක්තිය? අයි නෙගටිව් පොසිටිව් වාර දෙක ලං කරාම ෂෝට් වෙන්නේ. ඒකනේ බල්බ් එක පොත් වෙන්නේ. ඒකම නේද? බාහිර නැති දෙයක් තියනවා කියලා හිතීම තුළ ස්පාක් එක. අන්ත දෙකක් හැදෙනවා. තියනවා නැහැ කියන. ඇත නැත කියන අන්ත දෙක. ඒ තුළ ස්පාක් එකක් ඒ තුළ ස්පාක් එකයි විඥානය කියන්නේ. තියනවා කියලා ගන්න එක තමයි මේ ඒක තමයි අත්තානු දික්කිය. අත්තානු දිට්ඨින් ඌවච්ච මච්චු රාජා නපස්සති කිව්වේ ඒකයි. ආත්ම මේ ආත්ම දෘෂ්ටි අත්හැරුණොත් යන මායයට ඉඩක් නැහැ කියලා. දේ තියෙනවා කියන තැනයි ආත්මේ තියෙන්නේ. මැරෙනවා කියලා බය තියෙන්නේ ඔක්කොම තියෙන්නේ. හැබැයි එක දිගට තියෙන හිතක් නැහැ. පොඩි කාලේ ඉඳලා වයසට යනකම්ම එකට තියෙන එකම හිත නෙමෙයි තියෙන්නේ. මේ ඇති වෙනව නැති වෙනව. නමුත් අපි දිට්ඨියක් තියෙනවා එකම හිත තියෙනවා වගේ. අර අර ප්‍රවාහයට රැවටලා ඉන්නවා. අපි පුංචි කාලේ බෝනික්ක ගැන හිතනවා අවුරුදු 5ේදී 5 අවුරුදු 10ේදී 5 ශිෂ්‍යත්ව ගැන හිතනවා අවුරුදු 15ේදී O level A level ගැන හිතනවා අවුරුදු 20ේදී අපි ගෑනු ළමයි පිරිමි ළමයි ගැන හිතනවා ඊට පස්සේ අවුරුදු 30 40ේදී අපි දරුවෝ ගැන හිතනවා ගෙවල් දොරවල් ගැන යාන වාහන ගැන මිල මුදල් ගැන හිතනවා අවුරුදු 40 50 වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා ඊට පස්සේ අවුරුදු 60 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා අර තියෙනවා කියලා දීපු සංඥාව දිගටම ඇදගෙන යනවා කරත්තේ වගේ එතන එතන ඒ වුණාට අපේ සිත මැරිලා තියෙනවා. අපි එහෙනම් තාමත් ඉන්න ඕනි බෝනික්කට ආදරේ. බෝනික්ක නිසා අපි අඬපුවා වැළපුණේව දැන් නැහැ. ඒ සිත එතන නිරුද්ධයි. ඊට පස්සේ අපි අර පහේ ශිෂ්‍යත්වයේ තිබුණු හිතත් නැහැ. ඕ ලෙවල් කරනකොට තිබුණු හිතත් නැහැ. අන්තිමව අර ආදරේ කරන කාලේ අවුරුදු 20 දී ගෑල්ලා පිරළමයි ඒ ඒ ඒ වෙනුවෙන් සියදිවිත් නසා ගන්න. ඒ සිතත් දැන් නැහැ. අවුරුදු 40 වෙනකොට ආයි වෙනින් සිතක්. ඒකත් නැහැ. අවුරුදු 5 වෙනකොට ඒකත් නැහැ. මුණු පුරාගේක ඊට පස්සේ අවුරුදු 60 කට දිව්‍ය ලෝකයක ඒකත් බොරුවක් මෙතන මායාවක් රැවටීමක් පවතින සිතක් නැහැ ඒකයි එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල මරණය බොරුවක් කියලා කියන්නේ සත්‍යක් නොවේ ඒක. ක්ෂණ ක්ෂණ සම්පත්තිය කියන්නේ ඒකයි ක්ෂණික මරණය දකින්න කියන්නේ ඒකයි. මරණුස්සේදී වඩනකොට ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිහි කරන්න කියන්නේ ඒකයි. ෂණේක මරණය දකින්නවා කියන්නේ ඒකයි. ඒකයි ෂණ සම්පත්තිය. නිරුද්ධරතන ඒ මරණයම තමයි තියෙන්නේ. ඒක කිව්ලක් කතා කරන්න නිරුද්ධරතන මරණය තමයි එතනයි තියෙන්නේ. එතනත් මරණයක් නැහැ. එතනත් බාහිර පොතක් කියලා දෙයක් නැහැ කියන්නේ එතනත් දෙයක් නැහැ ආත්මයක් නැහැ. ඒක අවබෝධ කිරීමයි නිවන කියන්නේ. දැන් ගොඩාක් දේවල් වැටුණා. ගොඩාක් දේවල් වැටුණා. ආයි ඉපදිලා ආයි කොහොමද සතෙක් වෙන්නේ? අර හොඳ දේවල් කරනවා කියන්නේ මේ මේ මෙතන තියෙන සුගතිපරායන වෙන්නේ රාගදේශ මොහ තුනී වෙන තැන. ඒකයි තුන්සිත පහදව